මහා ශුඤ්‍යත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවාන් සක්ඛේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය කපිලවත්තුං පිණ්ඩාය පාවිසේ කපිලවත්තුස්මින් පිණ්ඩාය චරිත්වා පච්චාබත්තම් පින්ඩපාත පටික්කන්තෝ යේන කාලකේමකස්ස සක්කස්ස විහාරෝ තේනුපසංකමේ දිවා විහාරාය තේන කෝපන සමයේන කාලකේමකස්ස සක්කස්ස විහාරේ සම්බහුලානේ සේනාසනානේ පඤ්ඤත්තානි හොන්තේ අද්දශාකෝ භගවා කාලඛේමකස්ස සක්කස්ස විහාරේ සම්බහුලානේ සේනාසනානේ පඤ්ඤත්තානේ දෙස්වාන භගවතෝ ඒතද හෝසි සම්බහුලානිකෝ කාලඛේමකස්ස සක්කස්ස විහාරේ සේනාසනානේ පඤ්ඤත්තානේ සම්බහුලානකෝ ඉද දික්ඛෝ විහරන්තේ තේ තේන කෝපන සමේන ආයස්මා ආනන්දෝ සම්බහුලේහි බික්ඛෝයි සද්ධින් ඝටාය සක්කස්ස විහාරේ චීවර කම්මං කරෝති අතකෝ භගවා ශායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන ඝටාය සක්කස්ස විහාරෝ තේනුපසංකමේ උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසජ්ජකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසේ සම්බහුලානිකෝ ආනන්ද කාලකේමකස්ස සක්කස්ස විහාරේ සේනාසනානි පඤ්ඤත්තානි සම්බහුලානුකෝ එත්ථ බික්ඛෝ විහරන්තේ තේ සම්බහුලානි බන්තේ කාලකේම කස්ස සක්කස්ස විහාරේ සේනාසනානේ පඤ්ඤත්තානේ සම්බහුලා එත්ත බික්කෝ විහරන්තේ චීවරකාර සමයෝ නෝ බන්තේ වත්තතේතේ නකෝ ආනන්ද බික්කෝ සෝබතේ සංගනිකාරාමෝ සංගනිකාරතෝ සංගනිකාරාමතං අනුයුත්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝනසම්මුද්දිතෝ සෝවතානන්ද වික්ඛෝ සංගනිකාරාමෝ සංගනිකාරතෝ සංගනිකාරාමතං අනුයුත්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝනසම්මුද්දිතෝ යන්තන්නේක්ඛම්ම සුඛං පරිවේක සුඛං උපසම සුඛං සම්බෝධ සුඛං තස්ස සුකස්ස නිකාමලාභේ භවිස්සති අකෙච්චලාභේ අකසිරලාභේ නේතණ්ඨානං විජ්ජති යෝච කෝසෝ ආනන්ද බික්ඛෝ ඒකෝ ඝනස්මා ගෝපකට්ඨෝ විහෙරති තස්සේ තම් බික්ඛුනෝ පාඨේ කංකං යන්තන්නේක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධ සුඛං තස්ස සුකස්ස නිකාමලාභේ භවිස්සති අකේච්චලාභේ අකසරලාභේ තිඨානමේතං වෙජ්ජති සෝවතානන්ද බික්ඛෝ සංගනිකාරාමෝ සංගනිකාරතෝ සංගනිකාරාමතං අනුයුක්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝන සම්මුදිතෝ සාමයිකං වා කන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරිස්සති අසාමයිකං වා අකුප්පන්තේ නේසංඨානං විජ්ජති යෝචකෝසෝ ආනන්ද බික්ඛෝ ඒකෝ ඝනස්මා වෝපකට්ඨෝ විහෙරති තස්සේ සම් බික්ඛුනෝ පාඨේ කංකම් සාමයිකං වා කංසං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති අසාමයිකං වා අකෝප්පන්තේ ඨානමේ තම් විජ්ජති නාහං ආනන්ද ඒක රූපං පේ සමනුපස්සාමි යත් අත්ථස්ස යත්ථා බිරත්ථස්ස රූපස්ස විපරිණාමඤ්ඤතා භාවා න උප්පජ්ජේයම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා අයං කෝ ආනන්ද විහාරෝ තථාගතේන අபிසම්බුද්ධෝ යදිදං සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ජත්තං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරෙතුම් తత్రచే ආනන්ද තථාගතං ඉමිනා විහාරේන විහරන්තං භවන්තේ උපසංකමිතාරෝ බික්ඛෝ බික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ රාජානෝ රාජමහා මත්තාත් තිත්‍ත්‍යා තිත්‍ත්‍ය ශාවකාත් තත්‍රානන්ද තථාගතෝ විවේකනින්නේ නේව චිත්තේන විවේකපෝනේන විවේකපබ්භාරේන බෝපකට්ඨේන නෙක්ඛම්මා භීරතේන ්‍යන්තේ භෝතේන සබ්බසෝ ආසවට්ඨානීහි ධම්මේහි අඤ්ඤදත්තෝ උයෝජනික පටිසංයුත්තං යේව කතං කත්තා හෝති තස්මාතිය ආනන්ද බික්ඛෝචේපේ ආකංකේය අජ්ජත්සං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරයන්තේ තේනානන්ද බික්ඛුනා අජ්ජත්සමේව චිත්තං සම්ඨපේතබ්බං සම්නිසාදේ තබ්බං ඒකෝදීඛා තබ්බං සමාදහා තබ්බං කතංච ආනන්ද දෙක්කෝ අජ්ජත්මේව චිත්තං සම්පතේතේ sannisadeete ඒකෝදින් කරෝති සමාදහති ඉදානන්ද බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරතේ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්ඛං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්ඛං අවිචාරං සමාධිජම් තේතේ සුඛං ဒ ුතියං ඥානං තේයාලං තතියං ඥානං තේයාලං චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති එවං කෝ ආනන්ද බික්ඛෝ අජ්ජස්සමේව චිත්තං සම්ඨසේති සම්නිසාදේති ඒකෝදි කරෝති සමාදහති සෝ අජ්ජස්සං ශුඤ්ඤතං වනසිකරෝති තස්ස අජ්ජස්සං ශුඤ්ඤතං මනසිකරෝතෝ ශුඤ්ඤතාය චිත්තං නපක්ඛන්දති නප්පසේදති නසන්තිට්ඨති න විමුච්ඡති එවං සම්තමේතං ආනන්ද වික්ඛෝ එවං පජානාති අජ්ජත්සං ශුඤ්ඤතං කෝමේ මනසිකරෝතෝ අජ්ජත්සං ශුඤ්ඤතාය චිත්තං න පක්ඛන්දති නප්පසේදති න සම්තික්ඛති න විමුච්ඡති තේ ඉතිහතත්ථ සම්පයානෝ හෝති සෝබහිද්ධා ශුඤ්ඤතං මනසිකරෝති පේයාලම් සෝ අජ්ජත්ත බහිද්ධා ශොඤ්ඤතං මනසිකරෝති පේයාලම් සෝ ආනෙන්ජං මනසිකරෝති තස්ස ආනෙන්ජං මනසිකරෝතෝ ආනෙන්ජාය චිත්තං න පක්ඛන්දති නප්පසේදති න සම්තිට්ඨති න විමුච්ඡති එවං සන්තමේතං ආනන්ද බික්ඛෝ එවං පජානාති ආනෙන්ජං කෝ මේ මනසිකරෝතෝ ආනෙන්ජාය චිත්තං නපක්ඛන්දති නප්පසේදති නසන්තිට්ඨති නවිමුච්ඡති තී ඉතිහත්ත්ථ සම්පජානෝ හෝති තේනානන්ද වික්ඛුණා තස්මින් ඒව පුරිමස්මින් සමාධි නිමිත්තේ අජ්ජත්තං ඒව චිත්තං සංඨපේතබ්බං සම්නිසාදේ තබ්බං ඒකෝදිකා තබ්බං සමාදහා තබ්බං සෝ අජ්ජත්සං ශුඤ්ඤතං මනසිකරෝති තස්ස අජ්ජත්සං ශුඤ්ඤතං මනසිකරෝතෝ අජ්ජත්සං ශුඤ්ඤතාය චිත්තං පක්ඛන්දති පසේදති සම්තෙට්ඨති විමුච්ඡති එවං සන්තමේතං ආනන්ද බික්ඛෝ එවං පජානාති අජ්ජත්සං ශුඤ්ඤතං කෝමේ මනසිකරෝතෝ අජ්ජත්සං ශුඤ්ඤතාය චිත්තං පක්ඛන්දති පසේදති සම්තිට්ඨති විමුච්ඡති තී ඉතිහතත් සම්පයානෝ හෝති යෝ බහිද්ධා ශුඤ්ඤතං මනසිකරෝති පේයාලම් සෝ අජ්ජත්ස බහිද්ධා ශුඤ්ඤතං මනසිකරෝති පේයාලම් සෝ ආනෙන්ජං මනසිකරෝති තස්ස ආනෙන්ජං මනසිකරෝතෝ ආනෙන්ජාය චිත්තම් පක්ඛන්දති පසේදති සම්තෙට්ඨති විමුච්ඡති එවං සම්තමේසං ආනන්ද බික්ඛෝ එවං පජානාති ආනෙන්ජං කෝමේ මනසිකරෝතෝ ආනෙන්ජාය චිත්තම් පක්ඛන්දති පසේදති සම්තික්ඛති විමුච්ඡති තේ ඉතිහෙත්ථත් සම්පජානෝ හෝති තස්සචේ ආනන්ද දික්ඛුනෝ ඉමිනා විහාරේන විහෙරතෝ චංකමාය චිත්තං නමති සෝ චංකමතේ එවං මං චංකමන්තං නාබිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස විස්සන්තේති ඉතිහෙතත් සම්පජානෝ හෝතේ තස්සචේ ආනන්ද දෙක්කුණෝ ඉමිනා විහාරේන විහෙරතෝ ඨානාය චිත්තන්නමතේ සෝතිට්ඨති එවං මන් තිට්ඨන්තං නාභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස විස්සන්තේති ඉතිහතත් සම්පජානෝ හෝති තස්සචේ ආනන්ද බික්කුණෝ ඉමිනා විහාරේන විහෙරතෝ නිසජ්ජාය චිත්තං නමතේ සෝනිසේදති එවං මන්නිසේදන්තං නාදිජ්ජාදෝ මනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස විස්සන්තේති ඉතිය තත්ත සම්පජානෝ හෝතේති තස්සචේ ආනන්ද බික්ඛුනෝ ඉමිනා විහාරේන විහෙරතෝ සයනාය චිත්තං නමති සෝසයති එවං මන් සයන්තං නාබිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස විස්සන්තේති ඉතිහ තත්ථ සම්පජානෝ හෝති තස්සචේ ආනන්ද බික්ඛුනෝ ඉමිනා විහාරේන විහෙරතෝ කතාය චිත්තං නමති සෝ යායන් කතා හීනා ගම්මා පොතුජ්ජනිකා අනරියා අනත්ත සංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති සේයතේ ධම්ම රාජ කතා, චෝර කතා, මහා මත්ත කතා, සේනා කතා, භය කතා, යුද්ධ කතා, අන්න කතා, පාන කතා, වත්ස කතා, සයන කතා, මාලා කතා, ගන්ධ කතා, ඥාති කතා, යාන කතා, ගාම කතා, නිගම කතා, නගර කතා, ජනපද කතා, ඉත්තේ කතා, පුරිස කතා, සුරා කතා, විසිකා කතා කුම්බට්ඨාන කතා, පොබ්බපේත කතා, නානත්ථ කතා, ලෝකප්පායිකා, සමුද්දප්පායිකා, ඉති භවා භව කතා. ඉතිවා ඉති ඒව රූපේ කතං න කතෙස්සාමීති. ඉතිහ තත්ථ සම්පජානෝ හෝති යාචකෝ අයං ආනන්ද කතා අවිසල්ලේතිකා චේතෝ විනීවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයති දම් අප්පෙච්ච කතා සන්තොට්ඨි කතා පවිවේක කතා අසංසට්ඨ කතා විරියාරම්භ කතා සීල කතා සමාධේ කතා පඤ්ඤා කතා විමුක්තේ කතා විමුක්තේ ඥාන දර්ශන කතා ඉති ඒව රූපින් කතං කතේසාමීති ඉතිහ තත්ථ සම්පජානෝ හෝති තස්සචේ ආනන්ද බික්ඛුනෝ ඉමිනා විහාරේන විහෙරතෝ විතක්ඛාය චිත්තං නමතේ සෝයේතේ විතක්කා හේනා ගම්මා පොතුජනිකා අනරියා අනත්ථ සංහිතා නනිබ්බිදාය නවිරාගාය නනිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තන්ති සේයති දම් කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ ඉති ඒව රූපේ විතක්කේන විතක්කේසාමේති ඉතිහ සත්ක සම්පජානෝ හෝති යේෂකෝ ඉමේ ආනන්ද විතක්කා අරියා නීයානිකා නීයන්තේ තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය සේයති දම් නෙක්ඛම්ම විතක්කෝ අව්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ ඉති ඒව රූපේ විතක්කේ විතක්කෙස්සාමේති ඉති හත්ත සම්පජානෝ හෝති පංචකෝ ඉමේ ආනන්ද කාමගුණා කතමේ පංච චක්කු විඤ්ඤේයා රෝපා ඊඨා කන්තා මනාපා පිය රෝපා කාමෝප සංහිතා රජනීයා සෝත විඤ්ඤේයා සද්දා පේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා පේයාලම් ජීවහා විඤ්ඤයා රසා පේයාලම් කාය විඤ්ඤයා පොට්ටබ්බා ඉක්ඛා කන්තා මනාපා පියරෝපා කාමෝපසංහිතා රජනීයා ඉමේ කෝ ආනන්ද පංචකාම ගුණා යත්ථ බික්ඛුනා අබික්ඛනං සකංචිත්තං පච්චවෙක්ඛේ තම්බං අත්තිනකෝ මේ ඉමේසෝ පංචසෝ කාමගුණේසෝ අඤ්‍යතරස්මින් වා අඤ්‍යතරස්මින් වා ආයතනේ uppajjati චේතසෝ සමුදාචාරෝති සචේ ආනන්ද වික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං පජානාති අත්තිකෝ මේ ඉමේසෝ පංචසෝ කාමගුණේසෝ අඤ්‍යතරස්මින් වා අඤ්‍යතරස්මින් වා ආයතනේ uppajjate චේතසෝ සමුදාචාරෝති එවං සන්තමේ තං ආනන්ද බික්ඛෝ එවං පජානාති යෝකෝ ඉමේසෝ පංචසෝ කාමගුණේසෝ ඡන්දරාගෝ සෝමේ අපහීනෝති ඉතිහ තත්ත සම්පජානෝ හෝති සචේ පනානන්ද බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං පජානාති නත්තේ කෝමේ ඉමේසෝ පංචසෝ කාමගුණේසෝ අඤ්ඤතරස්මින් වා අඤ්ඤතරස්මින් වා ආයතනේ uppajjate චේතසෝ සමුදාචාරෝති එවං සන්තමේසං ආනන්ද බික්ඛෝ එවං පජානාති යෝකෝ ඉමේසෝ පංචසෝ කාමගුණේසෝ චන්දරාගෝ සෝමේ පහිනෝති ඉතිහ සත්ත සම්පජානෝ හෝති පංචකෝ ඉමේ ආනන්ද උපාදානස්කන්ධා යත්ත බික්ඛුනා උදයබ්බයානුපස්සිනා විහාතම්බං ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්සත් සංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා පේයාලම් ඉති සංඛාරා පේයාලම් ඉති විඥානම් ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝති තස්ස ඉමේසෝ පංචසුපාදානක්ඛන්දේසෝ උදයබ්බ්‍යානුපස්සිනෝ විහෙරතෝ යෝ පංචසුපාදානස්කන්ධේසු අස්මිමානෝ සෝපහේයති එවං සම්තමේතං ආනන්ද බික්ඛු එවං පජානාති යෝකෝ ඉමේසු පංචසුපාදානස්කන්ධේසු අස්මිමානෝ සෝමේ පහේනෝති ඉතිහ තත්ථ සම්පජානෝ හෝති ඉමේ කෝතේ ආනන්ද ධම්මා ඒකාන්ත කුසලායතනිකා අරියා ලෝකෝත්තරා අනවක්ඛන්තා පාපිමතා සංකින් මඤ්ඤසි ආනන්ද කං අත්ථ වසං සම්පස්සමානෝ අරහතේ ශාවකෝ සත්තාරං අනුබන්ධිතං අපේ පනුජ්ජමානෝති භගවම් මූලකානෝ බන්තේ ධම්මා භගවන්නේත්තිකා භගවං පටිසරණා සාදු වතබන්තේ භගවන් සංඝේව පටිභාතෝ ඒතස්ස භාසිතස්ස අත්තෝ භගවතෝ සොත්වා භික්ඛෝ ධාරසන්තේ තේ නකෝ ආනන්ද අරහතේ ශාවකෝ සත්තාරං අනුබන්දිතුම් යදිදං සොත්තං ගෙයං වෙය්‍යාකරණං තස්ස හේතෝ තං කිස්ස හේතෝ දීඝරත්තස්ස හේගෝ ආනන්ද ධම්මා සොතා ධතා වචසා පරිචිතා මනසානෝපෙක්ඛිතා දිට්ඨියා සොප්පඨේ විද්ධා යාචකෝ අයං ආනන්ද කතා අபிසල්ලේකි කාචේතෝ විනීවරණ සප්පායා ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයතේ දං අප්පිච්ච කතා සන්තොට්ඨේ කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධේ කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඒව රූපියාකෝ ආනන්ද කතාය හේතු අරහතේ ශාවකෝ සත්තාරං අනුබන්දිතුං අපේ පනොජ්ජමානෝ එවං සන්තේකෝ ආනන්ද ආචාරියෝ පද්දවෝ හෝති එවං සන්තේ අන්තේ වාසෝ පද්දවෝ හෝති එවං සන්තේ බ්‍රහ්මචාරෝ පද්දවෝ හෝති කතංචානන්ද ආචාරියෝ පද්දවෝ හෝති ඉදානන්ද ඒකච්ඡෝ සත්තා විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සොසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුඤ්ජං තස්ස තථාවෝපකට්ඨස්ස විහෙරතෝ අන්වාවට්ඨන්තේ බ්‍රාහ්මණ ගහපතිකා නේගමාචේව ජානපදාච සෝ අන්වා වට්ඨන්තේසු බ්‍රාහ්මණ ගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච මුච්ඡති නිකාමයති ගේධං ආපජ්ජති ආවට්ඨති බාහුල්ලාය අයං වොච්චතානන්ද උපද්දවෝ ආචාරියෝ ආචාරියෝ පද්දවේන අවදින්සෝ නං පාපකා අකුසලා ධම්මා සංකීලේසිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාතේ ජරා මරණීයා එවං කෝ ආනන්ද ආචාරියුපද්දවෝ හෝති කතංචානන්ද අන්තේ වාසෝ පද්දවෝ හෝති තස්සේව කෝපනානන්ද සද්ධෝ ශාවකෝ තස්ස සද්ධෝ විවේකමනුබ්‍රෝහයමානෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල කුඤ්ජං තස්ස තථාවෝපකට්ඨස්ස විහෙරතෝ අන්වා වට්ඨන්තේ බ්‍රාහ්මන ගහපතිකාම් නේගමාචේව ජානපදාච යෝ අන්වා වට්ඨන්තේසෝ බ්‍රාහ්මනගහපතිකේසෝ නේගමේසෝ චේව ජානපදේසු ච මුච්ඡති නිකාමයති ගේධං ආපජ්ජති ආවට්ඨති බාහුල්ලාය අයං වොච්චතානන්ද උපද්දවෝ අන්තේ වාසේ අන්තේ වාසෝ පද්දවේන අවදින්සෝ නං පාපකා අකුසල ධම්මා සංකිලේසිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ ආනන්ද අන්තේ වාසෝ පද්දවෝ හෝති කතංච ආනන්ද බ්‍රහ්මචාරෝ පද්දවෝ හෝති ඉදානන්ද තථාගතෝ ලෝකේ uppajjate අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝ විවෙත්තං සේනාසනං වජති අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකා සංඵලාල පුඤ්ජං තස්ස තථාබෝපකට්ඨස්ස විහෙරතෝ අන්වා වට්ටන්තේ බ්‍රාහ්මණ ගහපතිකා නේගමාචේව ජානපදාච සෝ අන්වා වට්ඨන්තේ සෝ බ්‍රාහ්මනගහපතිකේසෝ නේගමේසෝ චේව ජානපදේසු ච නමුච්චති නනිකාමයති නගේධං ආපජ්ජති න ආවට්ටති බාහුල්ලාය තස්සේව කෝපනානන්ද සත්තු ශාවකෝ තස්ස සත්තෝ විවේකමන බ්‍රෝහයමානෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝ කාසං පලාල කුඤ්ජං තස්ස තථාවෝපකට්ඨස්ස විහෙරතෝ අන්වා වට්ඨන්තේ බ්‍රාහ්මණ ගහපතිකා නේගමාචේව ජානපදාච සෝ අන්වා වට්ඨන්තේසෝ බ්‍රාහ්මණ ගහපතිකේසෝ නේගමේසෝ චේව ජානපදේසෝ ච මුච්ඡතේ නිකාමයතේ ගේදං ආපජ්ජතේ ආවට්ඨතේ බාහුල්ලාය අයං වොච්චතානන්ද උපද්දවෝ බ්‍රහ්මචාරේ බ්‍රහ්මචාරෝ පද්දවේන අවදින්සෝ නං පාපකා අකුසල ධම්මා සංකිලේසිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ ආනන්ද බ්‍රහ්මචාරෝ පද්දවෝ හෝති తత్రానంద යෝචේවායන් ආචාර්යුපද්දවෝ යෝච අන්තේවාසුපද්දවෝ අයන්තේහි බ්‍රහ්මචාරෝපද්දවෝ දුක්ඛ විපාකතරෝ චේව කටුක විපාකතරෝ ච අපිච විනිපාතාය සංවත්තතේ තස්මාතිහ මං ආනන්ද මෙත්තවතාය සමුදාචරත මා සපත්තවතාය තංගෝ භවිෂ්‍යති දීඝරත්තං හිතාය සුඛාය කතංචානන්ද සත්තාරං ශාවකා සපත්තවතාය සමුදාචරන්තේ නෝ මෙත්තවතාය ඉදානන්ද සත්තා ශාවකානන් ධම්මං දේශේතේ අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායාති තස්ස ශාවකාන සුස්සෝ සම්තේ නසෝතං ඕදහන්තේ න අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්තේ වොක්ඛම්මච සත්තු ශාසනාවත්තන්තේ එවං කෝ ආනන්ද සත්තාරං ශාවකා සපත්තවතාය සමුදා චරන්තිනෝ මිත්තවතාය කතංචානන්ද සත්තාරං ශාවකා මිත්තවතාය සමුදා චරන්තිනෝ සපත්තවතාය ඉදානන්ද සත්තා ශාවකානන් ධම්මං දේසේති අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායාති තස්ස ශාවකා සොස්සෝ සන්තේ සෝතං ඕදහන්තේ අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්තේ නච වක්ඛම්ම සත්තු ශාසනාවත්තන්තේ එවං කෝ ආනන්ද සත්තාරම් ශාවකා මිත්තවතාය සමුදාචරන්තේ නෝ සපත්තවතාය තස්මාති යමං ආනන්ද මිත්තවතාය සමුදාචරත මාසපත්තවතාය සංඝෝ භවිෂති දීඝරත්තං හිතාය සුඛාය නකෝ අහං ආනන්ද තථා පරක්කමිස්සාමි යථා කුම්භකාරෝ ආමකේ ආමකමත්තේ නිග්ගය්‍ය නිග්ගයිහාහං ආනන්දවක්ඛාමේ සවය්‍ය ආනන්ද පවයිහ වක්ඛාමි යෝසාරෝ සෝඨස්සතේති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති මහා ශුඤ්ඤත සොත්තං ဒ ුතියං